තිරුවන් සරණයි හැමදෙනාටම අපි සත්‍යජීතුමා සම්බන්ධ වෙනතුරු මට එතන පොඩි ප්‍රශ්නයක් අහන්න කල්යාණ මිත්‍ර හැමදෙනාම වගේ ඉන්න නිසා අද වෙසක් වැඩසටහනකට සම්බන්ධ වුණු වෙලාවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. අපි කොහොමද ඒක තේරුම් ගන්න කියන එක මම හිතුවා සාකච්ඡා කරන එක හොඳයි කියලා. මේ අපි අහලා තියෙනවනේ සම්මාදිට්ඨිය කියන එක ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ඒ වුණාට අපි අහලා නැන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකිකයි කියලා. මම අහන්නේ කොහොමද අපි ඒක තේරුම් ගන්න කියන එක. කල්‍යාණ මිත්‍ර කවුරු හරි උදව් කරනවා නම් අපිට ටිකක් කතා කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ සත්‍යත්වතුමා සම්බන්ධ වෙනකන් කැමති නම් මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් උදව් කරන්නකො තේරුවන් සරණයි ආ තේරුවන් සරණයි චිත්‍ර මහත්මයා මේ අපි කතා කරා එක ගැන මේ පොඩ්ඩක් මේ ඒක ගැන දැන් මන්තේ මට තේරුණේ නම් අර මේ දැන් අපි ආරෂ්ඨාංගික මාර්ගය සංකතයි. ඉතින් ඒක නිසා වෙන්නේ නැති කියලා ඒක මේ ලෞකික වශයෙන් අරන් තියෙන දැන් අර මම දන්නේ ඔබතුමිය අහලා තියෙනවා නම් ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ඔය නිබ්බාන දේශනා අන්තිම දෙකේ වගේ ඒක ගැන සඳහන් වෙනවා. එතනදී උන්වහන්සේ එක විස්තර කරන්නේ ටිකක් ඒ වගේ ඊටදී බොහොම විස්තර වශයෙන් සඳහන් වෙනවා මේ අර අපි වඩන එක ලෞකිකයි. අර අෂ්ටාංග මාර්ගයේ වැඩිම එක ලෞකික දෙයක් තියෙන්නේ. හැබැයි අර ඒකේ මාර්ගයට පිවිසුනාට පස්සේ තමයි ඒක ලෝකෝත්තර වෙන්නේ කියලා. ඒ වගේ එකේ තව වැඩිපුර විස්තරක් දේශනා දෙක අන්තිම දෙක වගේ තමයි මට මතකයි. ඒක පුතුමියට වෙලාවක් තියෙනවා අහන්න පුළුවන් වුණා නම් සමහරට ඒක ගැන වැඩිපුර විස්තරයක් ඒ කියලා හිතනවා මොකද්ද ඒකේ මේ ඔබතුමිය ඇයි ඒක වැදගත් කියලා හිතෙන්නේ ඇයි චිත්‍ර මාත්මියක ඒක හොයා ගැනීමෙන් ඒක වෙදක ලෞකිකද නැත්නම් ලෝකෝත්තරද කියලා හොයාගන්නේ කිය මොකක්ද ඒකේ ඔබතුමියට ප්‍රයෝජනයක් කිය මොකක්ද ඒකේ කොහොමද ඒක උපකාර වෙන්නේ තිරුවන් සරණයි දිලුක් මහත්මයා ඇත්තටම මට තේරෙන තරමට මගේ දැනුමේ හැටියට ආර්ය අෂ්ටාංග මාර්ගය ලෝකෝත්තරයි. සම්මා දිට්ඨිය ගැන විස්තර වෙනකොට සම්මා දිට්ඨිය දිට්ඨිඹිකවේ ද්වයං වදාමි කියලා මම කොහේරි අහලා තියෙනවා. එකක් අර සාසවා පුඤ්ඤභාගය උපදිවේපක්කා කියලා ඒක තමයි ඔය ලෞකික සම්මාදිට්ඨිය කියලා අපි කතා කරන්නේ. නමුත් අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට අපි මෙහෙම හිතමුකෝ අපි කියනවනේ ආරස්ථාංග මාර්ගයට කියන වචනේනේ පාලියෙන් සෝත කියන්නේ සෝත කියන එක ආරස්ථාංග මාර්ගයට පැමිණියා කියන එක තමයි සෝතාපන්න කියන්නේ සෝතාපන්න වුණු කෙනෙක් තමයි ලෞකෝත්තර මාර්ගයේ ඉන්නවා කියලා කියන්නේ. එහෙමනේ අපි අපේ අපි දැනට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට අර ලෞකික සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට එතන ඇත්තටම මේ ඔය සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමේ මනසක වෙන්න ඕනේ කියලා තමයි හිතට එන්නේ. ඇත්තටම මම ඒ විදිහට තමයි තේරුම් ගත්තේ. මොකද ආරෂ්ඨාංක මාර්ගය කියන එක සම්පූර්ණයෙන්ම එහෙම සම්පූර්ණ මාර්ගයම ලෞකිකයි කියලා කියලා නැහැ. අහලා තියෙන විදිහට සම්මා දිට්ඨිය ලෞකිකයි කියන එක තමයි අහලා තියෙන්නේ. ඉතින් මම මටත් ඇත්තටම දැනගන්න ඕන උනේ කොහේ හරි මේ විදිහට මොකද ආරෂ්ඨාංග මාර්ගය ආරෂ්ඨාංග මාර්ගයමයි. ඒක නම් ඉතින් වෙනසක් කියන්න අමාරුයි. ඒක ලෝකෝත්තර මාර්ගයමනේ. ඉතින් කොහොමද අපි අරක සම්බන්ධ කරගන්නේ? එතකොට ලෞකික සම්මාදිට්ඨිය නැති කෙනෙකුට ඇත්තටම ලෝකෝත්තර මාර්ගයට එන්න බැරි බව තේරෙනවානේ. නමුත් අර එහෙම සම්පූර්ණ මාර්ගයක්ම තියෙන්න පුළුවන්ද? හැබැයි එහෙම කියලා නැති වුණාට සමහරක් වෙලාවට හිතට එනවා මේ ඒම ඒ ලෞකිකව ඇති වෙන සම්මාදිට්ඨිය නිසා සම්මා සංකප්ප සම්මා වාචා එහෙම ඇති වුණු මනසක සති සම්මා සති සම්මා සමාධි වලින් ලෝකෝත්තර පැත්තට හැරෙන්න පුළුවන් නේද කියන එකත් හිතට එනවා. ඉතින් අර යම්කිසි කෙනෙක් අහලා තියනවාද එහෙම සම්පූර්ණ මාර්ගයේම ඒ විදිහට කියන එක තමයි ප්‍රශ්නෙට ආවේ දිල්රුක් මහත්මයා. තෙරුවන් සරණයි. මට ප්‍රශ්න නම් ඇහුණා මත් මේ අර සාමාන්‍ය ස්ථිරම අර හරියට මුකරක් දෙන්න ඕනේ හින්දා තමයි මම ප්‍රතිශබ්ද හිතේ සාමාන්‍ය අර අපි දන්න කර්ම තියෙනවා චුට්ටක් විතර වැඩි නෙමෙයි ඉතින් අර හරියටම මේක කොම් කරගන්න සාමාන්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනකොට දැන් අපි අපි දැන් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේනේ ප්‍රගුණ කරන්නේ මාර්ගයේ කියලා ඒ ආරක්ෂක මාර්ග වැඩිලා අර මාර්ග අවස්ථාව දිලුක් මාත්‍ය කියපු එක තමයි මටත් එකඟ වෙන්න තියෙන්නේ. ඒ මාර්ගයටපත් වෙනකොට තමයි ඒ හරියටම ඒ මේ ආරක්ෂක මාර්ගයට පැමිණයි කියලා කියන්නේ. හැබැයි එතකොට අර ලෞකික ආර්ය මේ මේ සම්මාදිට්ඨියක් කියලා කියන්නේ යම්කිසි යම්කිසි මට්ටමේ දෘෂ්ටි ඍජුකමක් තියෙන්න ඕනේ සුතුමේ පැත්තෙන් හරි එතකොට ඒක දිනු කරගන්න. අර මාර්ග දැන් කියමු මාර්ග අවස්ථාව වෙනවයි කියලා අපි මේ මාර්ගයටපත් වෙන අවස්ථාව. එතකොට තමයි අපි දැන් දැන් අපිට තේරෙන දැන් මට තේරෙන හැටියට මේ ආරාෂ්ඨික මාර්ගය අංග 8ම ඒ සම්පූර්ණ වෙන අවස්ථාව. එතකන් එක කලින් අපිට මාර්ග ආශ්‍රම මාර්ග අංග 8ම එක හිතක ඇති වෙන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ ඒක ප්‍රගුණ කිරීම හැටියට එකින් එක අපිට දිනු වෙන අවස්ථාවල් තමයි තියෙන එකක් හරි එකක් හරි හැම දිනු වෙන්න පුළුවන්කම තියෙනවා එකක් තමයි තේරෙන්නේ දැන් විරති වුණත් කියමුකෝ විරති කියන්නේ වැළකීම කියන එකනේ දැන් අය ආර්ය සම්මාර්ගයේ තියෙන සම්මා කම්මන්ත සම්මා ආජීව වගේවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ ඒවා අපිට විරති එක දැන් සාමාන්‍ය මට්ටමේ වැළකෙනකොට අපි කියමුකෝ සීලයක් රැක කළා එතකොට ඒ සීලය කඩා ගන්න නැතුව ඉන්න ඕනේ කියන අවස්ථාවක් තියෙනකොට ඒ ඒ අවස්ථාව ඉදිරි වෙනකොට ඉදිරිපත් වෙනකොට ඒ කියන්නේ කෙනෙකුට දැන් සීලයක් මේ අන්ති සීලයක් රකින්නකොට දැන් බොරු කියන අවස්ථාවක් ආවොත් ඒකෙන් වැළකෙනවා කියන. එතකොට එක අවස්ථාවක් තමයි අපිට එතන විරති හැටියට එන්නේ. දැන් ඒ වගේ තමයි සම්මා කම්මාන්ත සම්මාජීව කියන ඒවා ඒ වගේ විරති අවස්ථාවල් වුණත් මාර්ගයට පෙළසෙනකොට ඒ තුනම එක සැරේම ඇති වෙනවා. ඥාන සමාර්ගයම එක කියන්නේ අංග 8ම ඒ කෙනාට එකම මොහොතේ ප්‍රත්‍යක්ෂ වෙනවා මේක කියන. ආර්යසන මාර්ගය කියන එක මාර්ග හිත් වල හරි මාර්ග අවස්ථාවකට පත් වෙනකොට හරි ඒ ආර්යසන මාර්ගයම එක අවස්ථාවකදී එක මොහොතේදීම අවබෝධ වෙන අවස්ථාව වෙනවා කියන්නේ. එතකොට තමයි අර ඒක ලෝකෝත්තර සත්‍යයට වැටෙන්නේ. එතකොට ආරක්ෂණ මාර්ගයේ ලෝකෝත්තර වෙනවා කියන්නේ අර එක අවස්ථාවේදීම මාර්ගය ආරක්ෂණ මාර්ගය අවබෝධ වෙන අවස්ථාව කියන එක. ඒක මාර්ග අවස්ථාව විතරයි. මාර්ගඵල කියන අවස්ථාවල් වල විතරයි ඇති වෙන්න පුළුවන්කම තියෙන කියන එකයි මම තේරුම් ගන්න තියෙන්නේ. ඒකට කලින් අවස්ථාවල් වල ඒක ප්‍රගුණ කරන් යනකොට විදර්ශනාවක් කරනකොට හරියට සමතය දිනු කරනකොට හරි සම්මත විදර්ශනා පූර්ව යනකොට හරි ඒක ප්‍රගුණ වෙන එක තමා ලෞකික සම්මාදිට්ඨිය හරි ලෞකික ආර්යශ්‍රී මාර්ගය හරි කියලා කිව්වත් අර හරියටම සම්මාදිට්ඨියක් හරි ආර්යශ්‍රී මාර්ගයට වෙනවා කියලා කියන්නේ අර අවශ්‍ය මාර්ග අටම ඒ කියන්නේ අංග අටම එකතරේ අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවේ මාර්ග අවස්ථාවකටපත් වෙන්න ඕනේ කියන එක තමයි මුල්ම අවස්ථාවටපත් ඒක මුල්ම අවස්ථාව තමා සෝත කියන තත්ත්වය සෝතාපට්ටි කියන තත්ත්වය චිත්තමත්ම කිව්වා වගේ ඇති වෙන්නේ. එතනින් පස්සේ එයා ආරක්ෂණ මාර්ගයට පැමිණයි කියලා කියන එක එයා අංග අත්තම එක සැරේ අවබෝධ කරලා තියෙන්නේ කියන්නේ. එහෙනම් තමයි තේරුම් ගන්න තියෙන්නේ. සීමිත මාර්ගය ගැන නම් අද සත්‍යන අතරම නෑ මහත්තයා ඒක ඒක ඒ විදිහට තමයි මමත් හිතාගෙන හිටියේ අනිත් එක දැන් අපි මේ මහා කුසලයක් වගේ දෙයක් කරනකොට මාර්ගයට ඉස්සෙල්ලා අංග 8ම එකවර ඇති වෙන්නේ නෑ කියලායි මම දැනගෙන තියෙන්නේ අංග පහක් තමයි ඇති වෙන්නේ ඒ කියන්නේ විරති තුන ඇර අනිත් අංග පහ ඇති වෙනවා අර මොකක් හරි දැන් වැරදි වචනකින් වළකින වෙලාවේ තමයි සම්මා වාචා කියන අංගය එකතු වෙන්නේ. එහෙම නැතුව අනිත් වෙලාවට සාමාන්‍ය විදිහට කුසල් කරනකොට අංග පහක් වගේ දෙනවා කියලා තමයි යහගෙන හිටියේ. දැනගෙන හිටියේ. මම හිතන්නේ බ්‍රුණ මහත්තයා කියපු උත්තරේ තමයි මමත් හිතේ හිතුනේ වෙලාවේ. ඊට වඩා දෙයක් එකතු කරන්න නැහැ. තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි ශ්‍රීමති මාත්මිය මම හිතන්නේ එක සූත්‍රයක් මතක නැහැ මොකද්ද කියලා සලායතන සංයුක්තයක් තියෙන එකක් වෙන්න ඕනේ. මේ පැත්තේ එක සූත්‍රයක සඳහන් වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්පූර්ණ නම් පරිපූර්ණ නම් ඊට පස්සේ අනිත් ඒවා එක සැරේ ඒත් එක්කම සම්පූර්ණ වෙනවා කියලා මාර්ගයේ වැඩි මාර්ගයට පිවිසීමේදී ඉතින් මම හිතන්නේ ඒකත් අපිට ප්‍රමුණ මහත්මයා කරපු විස්තරය හා එකට සැසඳෙනවා ඒ සූත්‍රය මොකක්ද කියන එක නම් හරියටම මතක නැහැ කාට හරි මතකයක් තියෙනවා නේද? තිරුවන් සරණයි. ඔව් ඒක එහෙම තමයි ඒ කියන්නේ එතකොට එන්නේ විරතියක් විදිහට මාර්ගයේ තියෙන විරතියක් විදිහට වැලකීමක් විදිහට නෙමෙයි මාර්ග අංගයක් විදිහට ඒව එකතු වෙනවා කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක එහෙම තමයි තේරුම් ගන්න. ඔව් ඒක ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒකත් ඒ සීමිත මහත්මිය කියපු එකත් පොඩි කල්මගේ අර දැන් විරතිය කියන එක දැන් සම්මා කම්මන්ත සම්මා ජීව කියන ඒවා ඇති වෙන්නේ මාර්ග අවස්ථාවට පස්සේදී ඇති වෙන්නේ විරතියක් ඇති විරතිය හැටියට නෙමෙයි ආර්යශ මාර්ගයක් හැටියට. ඒ කියන්නේ පරිම වැලකෙන අවස්ථාවක් හැටියට නෙමෙයි. ඒක ආර්ය අෂ්ටක මාර්ගයක් හැටියට තමයි ඇති වෙන්නේ. නැත්නම් ඒක දැන් දැන් දෙන්න පුළුවන් කර සම්මා සම්මා වාචා සම්මා කම්මන්ත කියන අවස්ථාව කියපුවාම ඒ අර පවෙන් වැළකෙන අවස්ථාවක්ද කියන එක. එහෙම අවස්ථාවක් නෙමෙයි. අර මාර්ග හිතේ අවස්ථාව තමයි ඒක ආර්ය ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටි මාර්ගයේ අංගයක් හැටියට ඒ මාර්ගාංගයක් හැටියටයි එතන පාවෙන මාර්ගයේ අංග කිව්වොත් මාර්ගාංග 8ක් තියෙන යට නැින්ද වේත ආයශ මාර්ගයම තියෙනවා. ඒ මාර්ගාංගයක් හැටියට තමයි ඒක ඒ විරති කියන අවස්ථාව ඇති වෙන්නේ. සම්මා කමන් සම්මා ආජීව කියන්නේ. එතන කොහොම යා මාර්ගයේ ස්ථිර වෙනවා කියන වගේ එකක් තමයි තේරෙන්නේ ඒ වගේ බලද්දී අර නැත්නම් ඊට කලින් වැලකෙන අවස්ථාවක් නෙමෙයි කියන්නේ. අනිත් ඒවත් එහෙමයි. ඒ අනිත් මාර්ගාංග වුණත් ඒ මාර්ගයේ අංගයක් ඇටියට අර දිලුක්මාත්ම කිව්වා වගේ අර කලින් ප්‍රගුණ කරපු එකේ දැන් වැලකිලා අපි එහෙම විදර්ශනාවකට මේවා කරලා ඒ වගේ හැම එකම සම්පූර්ණ වෙලා එන අවස්ථාවක් ඇටියට. ඊට පස්සේ එතනදී වැලකීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කෙනා සාමාන්‍යයෙන් කියනවා සීලය කියන එක අර මේ මාර්ගයට පැමිණෙන පස්සේ සීලයක් කියන එක ඉල්ලලා රකින්න ඕනේ නැහැ කියන එකක්. ඒ කියන්නේ එතකොට ආය සම්මා වාචා සම්මා කම්ම සම්මා සමාජව කියන தත්වයක් අර ශික්ෂාපද හැටියට මේ අරන් රකින්න ඕන தත්වයක් නෙමෙයි කියන එක. ඒක උදාහරණයකට මම කියනවා අර මුල් කාලයේදී මේ එහෙම මොකුත් සිල්පද හරි එහෙම විනය නීති හරි දාලා නැත්තේ ඒ දවස්වල අර සාරිපුත් හාමුදුරුවෝ තාර ආරාධනා කරනවනේ ශික්ෂාපද පනවන්න කියලා. ඒතර කියනවා නෑ දැන් මේ අවස්ථාව නෙමෙයි දැන් ඒ කියන්නේ සාසනේ එතකොට මානවලයට ගාය ඔක්කොම මේ සෝහන් වෙලා තිබ්බේ. ඒකට කියන සෝහන් වෙලා ඉන්න අයට අමෘතෙන් ශික්ෂාපද දාන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැති මේකක් තමයි තේරෙන්නේ. එතකොට මේ මාර්ගයට පැමිණෙන කෙනෙක්ගේ සීලේ යම්කිසි ස්ථාවරත්වයක් පෙන්වු කරනවා ආය අර විරති කියදා හරි වැරකෙන ගතියකින් හරි ශික්ෂාපදයක් අමුතුවෙන් පනවලා රකින්න ඕන ගතියක් නැතුව ඇති කියලා හිතනවා. ඒ හින්දා වෙන්නේ ඒ ශික්ෂාපද උනත් දාලා නැත්නම් පසුකාලීන තමයි ශික්ෂාපද අතපස් කළා කියන්නේ. මෙතන පද්මසේන මහත්මයාත් ඒ ගැන යම් කිසි දෙයක් කියනවා සර්. පෙරවන් සර්ණයි අතෙම සන්තෝෂයි ඔක්කොම අදහස් ගැවල්ට ඇත්තම ඔක සරලව වෙන පිළියකට මෙතනින් අපිට හිතන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා මට හිතෙනවා ඒ කියන්නේ අපි ඉස්ලාම වචන දෙකකින් බැලුවොත් ලෞකික ලෝකෝත්තර කියන්නේ මොකද්ද වෙනස කියලා. ඒතකොට ලෞකික කියන වචනේ එනකොට තමයි එතන කතෘ කෙනෙක් ඉන්නවා. එතන අය කෙනෙක් කරන්නේ ඉන්නවා. ලෝකතර වෙනකොට වෙන්නේ මෙන්න මේ කරන්න කතෘ නැති වෙන එක. එතකොට අපි බැලුවොත් ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියනකොට එහෙනම් මේ කෙනෙක් ඉඳගෙන කරන දෙයයි එක්කෙනෙක් කියන කරන්නෙක් නැතුව කරන දෙයයි දැනට එනවා. එතකොට අපි ඔකටම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා යෙදුවොත් අපිට මේක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. එහෙමනම් කෙනෙක් ඇතුව කොටෙක් කරන්න පුළුවන්ද කෙනෙක් නැතුව කොටෙක් කරන්න පුළුවන්ද කියලා බලුවොත් අර සම්මා සති සම්මා සමාධි කියන තැන් දෙක කෙනෙක් ඉඳගෙන කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ පැනනවා. මම හිතන්නේ ඒ විදිහට හිතුවත් බ්‍රුනෝ මාත්‍යා විස්තර කරපු කාරණේටම තමයි එකඟ වෙන්න වෙන්නේ කියලායි මට හිතෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්නයි හැම දිනාටම මම හිතන්නේ අපි හැම දිනාම කතා කරන්න එකම පැත්තට කියලා ඒක නිසා ලොකු සතුටක් ඇති වුණා. ඒ හැමදෙනාම විස්තර කරපු දේ විදිහට ඇත්තටම ලෝකෝත්තර මාර්ගයේ කෙනෙක් නැහැනේ. යම්කිසි කෙනෙක් ලෝකෝත්තර පැත්තට ලෝකෝත්තර වෙනවා කියන එකේ තේරුමම මමත්වය නෑනේ එතකොට. මම මගේ කියන එක නෑනේ. සෝවා සෝතාපන්න කියන එකේ තේරුම ආරෂ්ඨාංග මාර්ගයට පැමිණුණා කියන්නේ ඒ සෝතාපන්න ඒ භාවයට පත්වුණු මනසක් තවදුරටත් කෙනෙක් විදියට නෙමෙයිනේ දකින්නේ කියන එක තමයි ඇත්තටම තේරුම් ගියේ. ඒ මොකද ඒ ආරෂ්ඨාංග මාර්ගයේ අට අටට අමතරව තව දෙකක් එකතු කරනෝනේ අවසානයේදී සම්මා විමුක්ති සම්මා ඥාන කියලා. එතකොට පරමසිරි මහත්මයා කිව්වා වගේ මේ ලෞකික පැත්තෙන් බැලුවාම ඇත්තටම මේ தත්ත්වය ඇති වෙන්න ඉඩක් නෑ නේද කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. මම හිතන්නේ අපි හැමදෙනාම කතා කරේ එකම පැත්තට කියලා. සර්වන් සර්ණයි. තවත් තවදුරටත් මතක් වුණා මේ අපි අහලා තියෙනවනේ සම්මා දිට්ඨි සූත්‍රය සම්මා දිට්ඨි සූත්‍රයේ මුල පටන්ගෙන යනකොට මේ පන්සමත්මයා එතන පටන් ගන්නකොටම කියන්නේ කුසලයත් අකුසලයත් කුසල මූලයත් අකුසල මූලයත් දන්නවා කියන එක. එතකොට එතන ඇත්තටම ඒ ඒ වෙලාව වෙනකොට ඒ ඒ සම්මාදිට්ඨිය ඇත්තටම තාම ලෞකික පැත්තේ නේද කියලා හිතෙනවා. ඒ ඒ සූත්‍රයේ හැටියට ක්‍රමක්‍රමයෙන් යනකොට චතුරාර්ය සත්‍ය ගැන දැන ගැනීමත් අවසානයේදී පංච උපාදානස්කන්ධ ගැන කතා කරනකොට එතකොට ලෝකෝත්තර පැත්තට හැරෙනව නේද කියන එකත් හිතට ආවා ඒ ඒක ගැනත් පොඩ්ඩක් කතා කරන්න කැමති නම් බොහොම පිං තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. ප්‍රතිම මට මෙතනින් මම මේ ඉදිරිපත් වෙලා මෙතනදී තව කවුරුනම් මතු කරන්න ඕනේ කියන අදහසක් ආවා. මොකද මේ පළවෙනිම මේ අපි කතා කරන වල වචනවල මේ සම්මා දිට්ඨිය කියන සම්මා දිට්ඨිය කියන එක මේකේ අගක් මැදක් මුලක් තියෙනවා වගේ මේක මගේ වචන නිවැරදි නෑ නමුත් අදහසක් ගන්නයි කියන්නේ මොකද මේ සම්මා දිට්ඨිය පටන් ගන්න තැනක් බීජයක් වගේ ඒක පරිපූර්ණ වෙන තැනකුයි කියන කාරණා වල එහෙම සත්‍යයක් තියෙනවා. නමුත් අපි පොදුවේ දාලා වපුරන්න ඕනේ මේ යන්තම් කියන එක කියන්නේ අපිට මේ සම්මා දිට්ඨිය ගැන පොඩි දැනුමක් හරි තියෙනවා නම් මෙන්න මේක තමයි කියලා සම්පූර්ණ වෙච්ච නෙවෙයි යන්තම් ඡායා මාත්‍රයක් වගේ. ඒකට අර තියෙන පොඩි වී ටිකක් තියෙනවා වගේ මේ අතුවේ පුරවලා. මේ වී ටික සීල සමාධි ප්‍රඥා කියන කෙතට දාලා වපුරන්න ඕනේ. ඒකට මේ සීලයක් සීලයක පිහිටන්නේ හිත සමාධිමත් කරන්නේ අර ප්‍රඥාව කියන්නේ මේ සම්මා දිට්ඨිය කියන මේ දර්ශනය තව ටිකක් ශක්තිමත් කරගන්න. ඒක ගන්න එහෙම හිතේ දාලා වපුරනකොට තව ටිකක් අස්වැන්න වැඩි වෙනවා. ඒතකොට මේ අස්වැන්න ආපහු ගිහිල්ලා අර අටුවේ පුරවනවා. ඒතකොට නැවතත් ඒ අස්වැන්නම තමයි ආපහු යොදවන්නේ අර සීල සමාධි ප්‍රඥා කියන කෙතේ. අන්න එහෙම ටික ටික මේ දැනගත්ත ඉස්ලාම අහලා මේ කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා දැනගත්ත මේ සම්මා දිට්ඨිය කියන්නේ මේක තමයි කියලා අනුමාන වශයෙන් සද්දානුසාරී ධම්මානුසාරී වගේ දැනගත්තේ දැනුම සීලයක පිහිටන්න ඕනේ. සීල සමාධි ප්‍රඥාවෙන් තමයි මේක වැඩි කරගන්න ඕනේ. ඒකෝ නමුත් ඒකෝට මේ සීලයක පිහිටනකොටම අපි දන්නවා ඇයි මේ සීලේ පිහිටන්නේ කියලා. ඒ වෙලාව ඒතකොට අන්න ඒක තමයි ලෝකෝත්තර දැනුම අනුමාන වශයෙන් හිතේ තියාගෙන ඒ දැනුම තමයි මේ සීල සමාධි ප්‍රඥාවෙන් වැඩි කරගෙන වැඩි කරගෙන හිමින් හිමින් හරි තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් වැඩි කරගෙන කවදා හරි දවසක මේ සම්පූර්ණයෙන් පිරුණා කියලා කියන්නේ අන්න අර අරහත් මාර්ගයට පැමුණා කියලා. ඒකට අනිත් මාර්ග තුලදී මේ ප්‍රඥාවම තමයි මේ සම්මා දිට්ඨියම තමයි ටික ටික වැඩි වෙලා කවදා හරි දවසක පරිපූර්ණ තත්වයටපත් වෙන්නේ. ඒකට අර බුදුර මහත්මයා ඉස්තර කරා වගේ විරති චෛතසික විරති ඒ වගේ මේ වායාම වායාම කියලා අර මේ සම්මා වාචා කම්මන්ත ආජීව කියන ඒවා ඉබේම හිතෙනවා. ඒ කියන්නේ ඒකකොට කතා නොකර ඉන්නවා කියන එක නෙවෙයි. නමුත් උත්සාහකින් තොරව දන්නවා. කටින් වචනයක් පිට වුණත් මේ සත්පුද්ගල නෙවෙයි මෙන්න මෙහෙම ධර්මතාවයක් මෙතන තියෙන්නේ ඒ වගේ සම්පූර්ණ වෙච්ච දැනුමකින් තමයි එතකොට සිද්ධ වෙන්නේ කියන එක තමයි දැනට විස්තර කරන් තියෙන්නේ පෙරවන් සන්නයි පෙරවන් සන්නයි මානේ මහත්මිය බොහෝම පින් හැම දිනාටම මොකද ඔය වගේ ප්‍රශ්නයක් හිතට ආවහම මේ කල්යාණ මිත්‍රයෙක් කතා කරන එක තරම් තවත් දෙයක් නැහැ කියලාම තමයි හිතෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය අහපු වෙලාවේ වුණත් ඒ වෙලාවේ තේරුනේ මේ මේක අපි තවත් ටිකක් හොඳින් දැනගන්න ඕන නේද? මේ කතා කරන්නේ මොකද්ද කියන එක කියලා හිතුණු නිසා තමයි ඒ විදිහට මේ වෙලාව හොඳයි කියලා හිතුණු නිසා ඇහුවේ හැමදෙනාටම තෙරුවන් සරණයි අපි තවදුරටත් සාකච්ඡා කරනවද නැත්නම් නවත්තනවද කියලා පෙරුවන් සරණයි චිත්‍ර මහත්මිය මම මේක මම සමහරට මන් තේරුම් ගත්ත විදිය වැරදෙන්න වැරදි ඇති කියලා හිතනවා මොකද මේ මගේ අදහස නම් තිබුණේ මේ සෝතාපට්ටි සෝවාන් ඵලයේදී දෘෂ්ටිය ඍජු වෙනවා කියන එක මොකද සෝවාන් වෙච්ච කෙනෙක් ආයි රහත් නොවි කෙලවර වෙන්නේ නැහනේ හත් සැරයක් උපදිලා ඒ එක දව වැඩි ටිකක් මහන්සි වෙලත් ඒක පුහුණු කරොත් ඉක්මනින් එහෙම නැත්තම් පරක්කු වෙලා හරි ඒ ඒ දෘෂ්ටිය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මට මගේ අදහස තිබුණේ සෝවාන් ඵලයේදී දෘෂ්ටිය ඍජු වෙනවා කියන එක. ඒ කියන්නේ සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා කියන එක තමයි මගේ අදහස නම් තිබුණේ. ඉතින් අපි දන්නවනේ සක්කාය දිට්ඨිය නැතිනම් සෝවාන් ඵලයේදී ඊට පස්සේ අර අස්මිමානය කියන එතකොට ටික තමයි ඉතිරි වෙන්නේ කියලා. ඊට පස්සේ ඒක ටික ටික ටික ටික අඩු වෙන්නේ කියලා ඒ වගේම තව තැනක සඳහන් වෙනවා දැන් අය සම් සෝවත්තිපත් අෂ්ට ආරෂ්ඨාංග මාර්ගයේ සම්පූර්ණාට පස්සේ ඊට පස්සේ ඉතුරු වෙන්නේ අර විද්‍යා විමුක්ති කියන එකක් වෙලා ඒක ටෙන්ෆෝල් පාත් එකක් වෙලා එතනින් තමයි රහත් භාවයටපත් වෙන්නේ කියන එකේ ඉතුරු දෙක සම්පූර්ණ වුණා. මේ එතකොට ආදර්ශාංක මාර්ගය සම්පූර්ණ වෙලා ඉවරයි කියන එක එහෙම අදහසක් තමයි ඒක දර. සෝවන් මිච්ච කෙනෙක් ආරෂ්ඨාංක මාර්ගය ප්‍රොසෙස් කරනවා කියන්නේ කියන්නේ ඒක සම්පූර්ණ වෙච්ච කෙනෙක් කියන අදහස තමයි මගේ හිතේ තිබුණ ඉතින් මේක අර මේවා ආයිත්තර වචන වශයෙන් නිසා සමහරට ඒව වැරදිලාද දන්නේ නැහැ තේරුම් ගන්න තින් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි දිලුක් මහත්මයා මම හිතන්නේ නෑ ඔබතුමා වැරදිට තේරුම් ගන්න කියලා මම දැන් හැමදෙනාම මේ විදිය අදහසකින් තමයි කතා කරේ කියලා මේ ඇත්තටම මේ මට සූත්‍රය මතක නෑම් කවුරු හරි මතක නම් මතක් කරන්න. එක සූත්‍රයක තියෙනවනේ අර සෝත සෝත කියනවා මොකක්ද මේ සෝත කියන්නේ කියලා ඇහුවාම කියනවා මේ සෝත කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට කියන නමක්. නැත්නම් සෝතාපන්න කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට පැමිණුණා කියන එකයි. කියන එක සූත්‍රයක තියෙනවා. සමා වෙන නම මතක නැහැ. කාට හරි මතක නම් මතක් කරලා දෙන්නකෝ. එතකොට අපි කාටත් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. මේ දැන් කතා කරපු ඉව හැමදෙනාම කතා කරේ ඒ විදිහට තමයි කියලා මම මට තේරෙන විදිහට නන්දෙල්රුක් මහත්මයා තේරුවන් සරණයි. ඉතින් මම කියන්නේ කිව්වේ ඒකේ යම්කිසි සූටි නැකක් තියෙන දන්නවා. දික්ඛිය ඍජු වුණයි කියන එක ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වුණයි කියන එක නෙමෙයි මාර්ගයට පැමිණුණායි කියන එකයි මාර්ගය කියන්නේ අපි කියමු ගමනකට අපි පාරට ඇතුළු වුණා කියන එක වත් එකක්. ඒක අර සතිතුමත් කිව්ව කතාවක් තියෙනවා නේද අර සාමාන්‍ය පානදුර බස් එකට නැගින්න වගේ කතාවක්. කියන්නේ බස් එක නැග්ගයි කියන්නේ පානදුරට ආවයි කියන වගේ නෙමෙයි ඒක මම හිතන්නේ ධානය සම්බන්ධ කරලා කියපු එකක්. ඒත් අර මාර්ගයට පැමිණුණා කියන්නේ මාර්ගයට මේ ගමන සම්පූර්ණ වුණා කියන එක කියන්න බෑ. මා කියන වගේ එකක් හදාස්සක් වෙනවා. ත්‍ිට්ඨිය ඍජුන අපි දැන් සංයෝජන පැත්තෙන් ගත්තොත් සංයෝජන පැත් 10ක් තියෙනවනේ. ආශ්‍රව පැත්තෙන් බැලුවත් ආශ්‍රවක් තියෙන කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන ආශ්‍රව පැත්තෙන් බැලුවත් යම් කිසි මත්තමේ සෝහන් වෙද්දී දිට්ඨි ඍජු වෙන්න නිසා සක්කාය දිට්ඨි පැත්තෙන් ආයේ ඒක ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමද සක්කාය දිට්ඨියක් කියන එක ප්‍රහාණය වෙන ඉවරයි. හැබැයි තව කළ යුතු වැඩ කොටසක් තියෙනවා. අරස්මයි මාර්ගය සම්පූර්ණම නැහැ කියන එක තේරෙන්නේ. හැබැයි ආයෙත් මේ මාර්ගය ප්‍රගුණ කරනකොට මම මගේ මට දැනෙනවා ආයෙත් ප්‍රගුණ කොට ආයෙත් ඒ ආර සමාජය ස්ථිර කරනවා. කියන්නේ තවත් මේක කන්ෆර්ම් කරන මට්ටමන් සමහර සකෝදාගාමි අනාගාමි අහත් වෙලා කියන අවස්ථාවක් තියෙන්නේ. සම්පූර්ණ උනායි කියලා කියන ප්‍රායෝගික මාර්ගික සම්පූර්ණයෙන්ම අවබෝධ තත්ත්වය තමයි රහත් ආස මාර්ගය. ආයත් ඒ තත්ත්වය කන්ෆර්ම් වෙනවා. කියන එක සාමාන්‍යයෙන් කියන්නේ සෝහන් මාර්ගය කියන්නේ අර කළුවරේ තියෙනකොට නිකන් සූටි ලයිට්ස් එකක් පුරුදු කරගන්න මොනවා වගේ කියලා. හැබැයි ආර්ය සම්පූර්ණ මාර්ගයට පැත්තම යන අර සූර්යාලෝකයෙන් දෙයක් දකිනවා වගේ කියන එක. එතන අතනත් අර යම්කිසි එකක් ඍජු වීමක් තියෙනවා. මට ඒක සාර්ව සම්පූර්ණයෙන්ම මේ දැක්කයි කියන එක කියන්න බෑ. හැබැයි සක්කාය දිට්ඨිය පැත්තෙන් ඒ යම්කිසි සාවරත්වයකට ඇවිල්ලා තියෙනවා. එයාගේ දිට්ඨිය ඍජු නැයි කියන කාය ඒ මාර්ගයට පැමිණෙනවා කියන අදහසක් තියෙනවා. හැබැයි ආරක්ෂණ මාර්ගයේ ඒක සෝහනුණයි කියන එක ආරක්ෂණ මාර්ගය සම්පූර්ණ වුණයි කියන මාර්ගය කියන්නේ තව තියෙනවානේ මාර්ගාංග අට. ඒතකොට සක්කාය දිට්ඨිය කිව්වත් ඒ දිට්ඨිය ඍජුණත් ඒකත් අර ප්‍රඥාව පැත්තෙන් බලනකොට ඒක එක කෘත්‍යයක් ඉවරයි. දෘෂ්ටි පැත්තේ කෘත්‍ය ඉවරයි. හැබැයි තණ්හාවේ යම් කිසි කොටස් තියෙන තව ප්‍රහාණය කරන්න. ඒ ප්‍රහාණය කරන්නත් ඒ ප්‍රඥාවම තමයි තව ස්ථාවරව පිළිගන්න ඕනේ. එකක් තියෙනවා. කියන වගේ එකක් තේරෙන්නේ එතකොට. ඒකම ආයේ ආයේ ස්ථිර වෙනකොට හද මාර්ගය දැන් කියන ඊළඟට සෝහන් මේ මේ සෝහානුනෙක් කෙනෙක් ආයේ අනාගාමි වන්නේ සකුදාගාමි අනාගාමි වෙනකොට සක්කාය දිට්ඨිය තියෙනවා. අපි අපිට හිතා ගන්න පුළුවන් මේ මේ සක්කාය දිට්ඨිය මේ සම්මා දිට්ඨිය. සක්කාය දිට්ඨිය සම්මා දිට්ඨිය ඇති වෙනවා. එතකොට සම්මා දැන් කලින් සක්කාය දිට්ඨිය ප්‍රහීන කරපු සෝහාන් මාර්ගයෙන් ප්‍රහීන කරපු සෝතාපට්ටි කෙනෙකුට ආයේ මාර්ගයක් මාර්ගාංගයක් ඇටියෙත එතකොට ඇයි සම්මාදිට්ඨිය කියන එක ඇති වෙන්නේ කියන එක හිතන්න පුළුවන්. එතකොට එහෙමනම් සම්මාදිට්ඨිය දැන් හරි සක්කායදිට්ඨිය ප්‍රහන කරනකොට සම්මාදිට්ඨිය ආය ඇති වෙන්න බැහැ වගේ එකක් නේ. එතකොට තේරෙනවා. හැබැයි එහෙම වෙද්දී අර ප්‍රඥාව එහෙම ප්‍රබලයක් ඇටියට ඒ දෙවෙනි අවස්ථාවේ තුන්වෙනි අවස්ථාවේ හතරවෙනි අවස්ථාවේ නැත්නම් ඒ සම්මාදිට්ඨිය කියන මාර්ගාංගය ඇති වෙනවා පිළිතන කියන එක තමයි සක්කාය දිට්ඨිය ප්‍රහිණ කරා සම්මාදිට්ඨිය කියන එක ඊළඟ අවස්ථාන වලදී තේ ආරෂ්ඨ මාර්ගයේ අංගයක් හැටියට මෙනවා ඒක ප්‍රඥාවේ එක ප්‍රභේදයක් හැටියට එනවා කියන එක තේරෙනවා එතකොට සම්පූර්ණ වෙන්නවා කියන එක නෙමෙයි මාර්ගයට පැමිණුණා කියන එකේදී ලොකු කුස්තියක් වෙනවා සංයෝජන පැත්තෙන් ප්‍රහාණ වෙන පැති තියෙනවා හුඟක් ඒක සක්කාය දිට්ඨිය කියන එක ප්‍රයෝජනවා ඒ මේ ඒ විචිකිච්ඡාව කියන එක ආයේ ඇති වෙන්නේ නැහැ ඒ වගේ තත්ත්වයන් තිබ්බත් ඒක තව ස්ථාවර කිරීමේ හැටියට ආයෙත් ඒක සක්කා මේ සම්මාදිට්ඨිය හැටියට ඒ ඇති වෙනවා කියන එක තමයි තියෙන සම්මාදිට්ඨිය කියන එක එක පැත්තකින් විතරක් සක්කාය දිට්ඨියට විතරක් සම්බන්ධ කරන්නේ නැතිව බැලුවොත් ඒක ප්‍රඥාව පැත්තේ ප්‍රවේදයක් හැටියට බැලුවොත් එතකොට තේරෙනවා දැන් අපි සක්කාය දිට්ඨිය කියන එක ඒක ප්‍රඥාවේ එක පැත්තක් විතරයි කියන එක තමයි තේරෙන්නේ. එතකොට තවත් ඒකේ සම්පූර්ණ කලියුතු කොටස් හැටියට ඒක ස්ථාවරම් පිටන්න ඕන වගේ එකක් තේරෙනවා. තිරුවන් සරණයි බුදුන් මහත්මයා මම හිතන්නේ අපේට හුඟක් දුරට ඒ ගැන අදහසක් වැටහුණා කියලා මේ සාකච්ඡාව මෙතනින් ඉදිරියට ගෙනියනද නැත්නම් අපි ලබන සතිය හමු වෙමුද කියලා අපි ලබන සතිය හමු වෙනු නේද අපි අර මාසිකාවකුත් නැහැ නේද අපිට කතා කරන්න බැට ප්‍රශ්නයක් නැත්නම් අපි අනිත් එක මෙහෙම ප්‍රතිදුමයි නෝනා අපිට තව අපි කියන එක මොන හරි අඩුපාඩු තිබ්බනම් හරියවස්සන්නවන්නේ නේද අපිට වල්ලා අපි එන්නේ අනිත් අයගේ බලන අහලව හරිකත් කතා කරනවද නැත්නම් අනිත් කල්‍යාණ මිත්‍රත් ඒකට කැමතිද? ඔව් අපි එහෙම කරමු චිත්ත මහත්මිය හැම දිනටම සරණයි. සරණයි. තෙරුවන් සරණයි. වොම් පින් ප්‍රශ්නේ. හොඳයි. හැම දිනටම තෙරුවන් සරණයි. අපි අද දවසේ මේ මහි මාසය කියන්නේ අපේ තථාගතයන් වහන්සේව මතක් කරගන්න ඕනේ මාසයක්නේ. මේ මාසය තුළ අපි මොන විදිහට හරි ධර්මය සාකච්ඡා කරන එක හිතේ නිවීමකටමයි තුඩු දෙන්නේ. ඉතින් අදත් අපි කල්‍යාණ මිත්‍ර පමණක් එකතු වෙලා ගුරුවරයෙකුත් නැතුව සාකච්ඡාවට යොමු වුණා. බොහෝම පින් හැමදෙනාටම ඒ කරුණ ඉදිරිපත් කළාට බොහෝම සන්තෝෂයි හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සර්වයන් සරණයි